වත්වන දේශකයන් අනුභවන්සේ ශ්‍රී කල්යාණී සමාජී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක අපවත් වී වදාලා ති පූජ්‍ය කෝට්ටේසු දේවානන්ද නායක ස්වාමීන් වහන්සේ Thank you. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ දුක්ඛාකාරී ස්වરૂපේ ජීවිතවලට බලපාපු ආකාරය මොකක්ද කියන එකයි මෙතන විග්‍රහ එතකොට මේ ජීවිත වලට බලපාන්න විකසක්තියක් හදාපු මූලික ක්‍රමය අපි අර භාෂාවලදී දෙන්නේ. පොඩි භාෂාවල ඔක්කොම තිබුණේ මොකද්ද? ඒ ක්‍රියාව කිරීමට මේ අවස්ථාවේ සකස් වෙලා තිබිච්ච රසායනික විකෘතියෙන් පිළිබඳ උන්නාන්ත මතක් කළා. ඒවා ප්‍රകൃතියට ගත යුතු බවට සාක්ෂි යුතුකම් දෙන්නලා ඊළඟට මේ උහුත කොටස් වල දුක්ඛ කොටස් කියනවා මේ සකස් වෙලා තියෙන සකස් වීම වල සීලේ නරක ගති දෙකක් පිළිබඳ උන්වහන්සේගේ ශිෂ්ටත්වය යදෝනු මොන විදිහේ සත්‍යයන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ කොහොමද මේක ලහන්නේ ඒකට අයං විගාගං අමසම්පන්නිකං කියලා කිව්වා මොකද ඊ රූපය ආ දැන් ඒ ක්‍රියාව කරන ආකාරය හොඳට ඒ විද්‍යාත්මක තීරණය හොඳට ඉදිරිපත් කරලා දැන් ඉවරයි. විද්‍යාත්මක තීරණය. එතකොට මේ විද්‍යාත්මක තීරණය මත ඒ ක්‍රියාව ඒ ආකාරයෙන් සාර්ථක වෙන්නේ. උන්වහන්සේ මේක ඉදිරිපත් කරපු චිත්ත ශක්තිය ඉදිරිපත් කරපු මොනකුත් ආකාර සුභාංශ කියනවා මෙන්න මම චිත්ත ශක්තිය දීති දේවල් තීන ගැඳීම් ස්වરૂපයන් ගැඳීම් ස්වરૂපයන් දීති ආකාරයෙන් හදා ගැනීම ලැබීම ඒවා වෙනස් වීමට මම එක ශක්තිය ඒවා වලට යෙදුවා යොදන්න සිද්ධ වෙනවා. හරි යක්තිගේ දෙවිදින් කන්න හිතලාර ඒක හේතුකාන්ත ප්‍රමාණය සකස් කරමින් ඒකට අල්ලන්න වගේ. මොකද මේ ස්පන්සර බුදුහාමුදුරු මූලික වශයෙන් ඒකේ සම්පූර්ණ ඒක පොඩිය නැත්නම් ඒක සම්පූර්ණ ගොනුව සිතට ගත්ත ආකාරය. දැන් මෙතන සිතට ගත්තාම කියවහම දැන් ඔය කියන බල ඒ කියන්නේ සුද්ධ බල. ඔබට අවස්ථා අතකින් සිතක් සිද්ධ වෙයි. මාර්ගඵල වශයෙන් ඒ හතරට අටක් අවස්ථා අටකින් තමයි ඒ සිතක් සිද්ධ ඒ සුද්ධ කරපු සිතේ සීල බලය තමයි අසුද්ධ දේවල් වලට යොදවලා අසුද්ධ දේ සුද්ධ බවට ආපරිණීමට යොදා. ඒකයි දැන් මේ බුදුහාමුදුරන්ගේ විද්‍යාත්මක තීරණ. ඒකෝර දැන් ඒක බුදුහාමුදුරන්ගේ සිතේ එක එක වෙලාවට මතු කිරීමක් නෙවෙයි. අර අර යම් කිසි සරස් වීම දෙයක අර අනේ තද කරන ගුරු කරන ප්‍රමාණය ඒ සැරේ අඩු වැඩි වෙනවා වගේ මෙන්න මේ චිත්ත ශක්තිය ඉතාම උපරිම බලයෙන් හදපු පරිසුද්ධ චිත්ත ශක්තිය ඒ ඒ දේවල් ඒ ඒ භූත කොටස් වලට යෙහිම සඳහා විශේෂ ගණන් වලට උන්වහන්සේ ඒවා ප්‍රමාණවත් ගැළපෙන විදිහට සම්බන්ධ වීමට අර ඒ බුද්ධලා අත්ත සතම් පසත්තා කියන ඒකට පුද්ගල වේදේ වශයෙන් දෙන්නේ කියලා අපි කියනවා. මොකද්ද? ඒ අවස්ථාවට අල්පිය පවතින සීකාරකමේ බලය. ඒකයි කුද්දල කියලා කියන්නේ. ඉතින් ඒක පාවිච්චි කරන වෙලාවට විතරයි එයාට ඒක පුද්ගල වෙන්නේ. එහෙම නැත්නම් පාවිච්චි කරව අවස්ථාවට ඒක යාගේ පිට දෙයක්. සාහිත්‍යයේදී තමයි හැම වෙලාවෙම අයිතිය දිවිෙන්නේ. කිසිම කෙනෙකුට පාවිච්චි නොකරන වෙලාවට කිසිම දෙයක් දෙන්නේ නැහැ. අපි හිතෙන් බදාගෙන ඉන්නේ කියලා ඉන්නවා. දැන් වත්ත කොහේ හරි ගියාගෙන ඔක්කොම තමයි වෙලා. වත්ත හොරු කරිනවා. ඔක්කොම මෙයාගෙන කියයි. නමුත් දැන් මේ කාගේද ඉදම කිව්වොත් ඒකේ වෙලාවේ හොරුයි. ප්‍රයෝජනේ ගන්න මිනිහාගේ අයිතිවාසිකම්. ප්‍රයෝජන ගන්න වෙලාවට විතරයි අයිතිවාසිකම්. එතකොට දැන් අතක් ඔසවනකොට ඒ අත ඔසවන වෙලාවට විතරක් එයාගේ අත. මේ නිින්ද ගියාම ඔක දාලා තිනකොට ඒක යාගේ අත නෙවෙයි. ඒක තීනවා ඒක එතන. Taman වෙනම් වැඩ ගන්න. ඒ වෙලාවට යා ප්‍රයෝජනෙට ගන්න. දැන් අනිත්‍ය ධර්මය බුදුහාමුදුරුවෝ ආවර භාවයට ගත්ත වැඩක සාක්ෂියක් තමයි යෝ. දැන් මේ මාතෘ කවුරුත් ඔය ඔය තැන්වල වාඩි වෙලා ඉන්නකොට ඒ තන කිසි කෙනෙකුත් ලෝකේ හිමි නෑ එයාට විතරයි. එයාට ලෝකේ කිසිවක් හිමිත් නෑ එතන විතරයි. එතකොට දැන් යම් වෙලාවක යන හිතනම් නැතිච්ච වෙලාව ඉඳලා එතන යාට හිමි නෑ. කකුල තිබ්බ තැන විතරක් යාට හිමි. ඉස්වානම් වේත හිමි නෑ. ඔන්න අනිත්‍ය ධර්මයට ස්ථාවර සාක්ෂිය. ගොඩට හිමිවස්සා. ඒ ගොඩට හිමිවස්සා. ඒ ගොඩේ අයිති වෙන්නේ පාවිච්චි කරන එක විතරයි. දැන් සිත අපි පරල වස්තුව ක්‍රියාකාරීත්වය නැවතුනොත් අපට අයිති නැහැ නේද? ඒක දොස්තර මහත්තයාගේ දැක්ක. මොකද දොස්තර මහත්තයා ඒකට හුලං ගහන්නේ. එයා මෙහෙම ක්‍රියා කරන අවස්ථාවේදී ආතයි. ක්‍රියා කරලා නැවතත් අපට වායු බලය දෙන අවස්ථාවේදී සිත් ප්‍රවැත්ම දෙන අවස්ථාවේදී අන්න දැන් අපටයි. අපටයි තියෙන්නේ මොකද්ද? අපි කියන්නේ කවුද? මේ පවතින කාලයේදී කියන නම මම කියන්නේ. පවතින ක්‍රියාවල් පවතින ඒ ක්‍රියාවද ඒ ආකාරයෙන් ක්‍රියා කරන ඔය ගොනුවට විතරයි මම කියන්නේ. ලංකික කෙනෙක් කෑවුවොත් නිින්ද ගිය වෙලාව කොහොමද දැන් කියලා සද්දන තියෙන්නේ. එතකොට එතන මම නෑ, එයා නෑ. ඈ ඒ මම කියන ශබ්දය පිට කරන අදහස පිට කරන ශක්තිය විතරක් එතන තියෙනවා දැන් මම එතන නෑ කොයි වෙලාවද මම ඉන්නේ මම කියන වෙලාව විතරයි ඒ ඥාන මම ඉන්නේ දැන් කවුරු හරි ගහනකොට ඒ වෙලාවට මේ අයියෝ කාට හරි කෑ ගහනවා එතකොට මේ අයියෝ අම්මේ කියන වෙලාවට කාගෙද ඒ ජීවිතේ සතු ඒ අම්මට නැත්නම් අයියා. ඒ වෙලාවේදී ප්‍රකාශයෙන් ප්‍රකාශයෙන් කරන තීරණය විතරයි ඒ වෙලාවටයි. අන්නෝය ওই නීතිය යටතේ. ওই නීතිය යටතේ. බුදුහාමුදුරුවෝ අදාලා ඒ කෘත්‍ය කරන වෙලාවට විතරක් ඒ බලය මතුවේ. ඒ කෘත්‍ය නැතිනම් ඒ බලය අවිවේ. නැති වෙ වැඩ කරන්නේ නැහැ. ඒකට කෘත්‍ය කෘත්‍ය ක්‍රියාව ආරම්භ වෙන්නේ කොහොමද? ක්‍රියාව ආරම්භ වෙන්නේ හේතු ගණනාවක් එක්කාසේ. හේතු ගණනාවක් එක්කාසේ තමයි ක්‍රියාව ආරම්භ වෙන්නේ. දැන් මේ වාඩි වෙන්නත් හේතු ගණනාවක් එක්කාස් වෙලා මේ කවුරුත් වාඩි වෙන්නේ. දැන් ඉතින් හේතු ගණනාවක්. ඒ හේතු ටික නැත්නම් වාඩි වෙන්නේ නැහැ ඒකයි හේතුඵල න්‍යාය කියලා විද්‍යාවට කතා කරන්නේ. හේතුඵල න්‍යාය. ඔය හේතුව උද තමයි ඵලමත් කරන ක්‍රමයේ පවතින්නේ කියන බුදුහාමුදුරුවෝ කතා. හේතුගලා කියනකොට අන්න අර ඒ වෙලාවට ක්‍රියා කරන ස්වභාවය තමයි පුද්ගල කිව්වේ. දැන් සෝවාන් මාර්ගස්ත පුද්ගලයා. කිව්වොත් කොයි වෙලාවකද සෝවාන් මාර්ගයට ආйти වෙන්නේ? සෝවාන් මාර්ගයට ආйти. ඒ ක්‍රියා ගොනු හරියට කෙරෙන වෙලාවට විතරක් විතරක් සෝවාන් මාර්ගස්ත බුද්ධිය. ශික්ෂාපදයක් සමාදන් වුණාම ඒ ශික්ෂාපදයේ රකින්න වේලාවට විතරයි ජීවන්ත නැති වෙලාවට. ඒ සමාවෙන්ට ඒ එයා හොඳ සීලවන්තයා එයා ගුණවන්ත. අපි දන්නේ ඒව අපි හිස් කතාවක්. ඒක එයා විතරයි දන්නේ. කොයි වෙලාවකදී ගුණය ශික්ෂාව ආරක්ෂා වෙන්නේ රැකෙන්නේ ඒ වෙලාවට එයා සීලවන්තයි ශික්ෂාගරුකයි උපාසක අන්න ওই නීති යටතේ බුදුහාමුදුරෝ පුද්ගලයෝ ආ ඒ පුද්ගල අත්ත සතම් පසත්ත නැගී ප්‍රශ්නේ එකයි. ඊරැනි දෙවියන් දැන්නේ අත්තසත 108ක් පුද්ගලයෙක් ඒ 108 පුද්ගලයෙක් වුණා ඒ අවස්ථාවේදී ඒ 100 කොටස් 108කට අයිති මේ කියන පුද්ගලයෝ අට දෙනාගේ ඒ ක්‍රියාකාරීත්වයෙන් මතු කළා වූ චිත්ත ශක්තිය විසින් ප්‍රසත්ත ප්‍රසාදයට පත් කරලා ප්‍රසන්නයක් මේ රසසුමක් ලබාගත්තු පුද්ගල 108ක් ලෝකයේ පරිශුද්ධ පදනම මැත්තේ නැත්නම් මේ සීමාව ඇතුලේ ඇතුළටයි තියෙන්නේ. ඔය පුද්ගලයේ 108ක් බෙදිච්ච ඇති අ දල වශයෙන් කතා කරනවා නම් ඒක සියුම් වශයෙන් මෙතෙන් මෙතට තෝරනකොට අවුරුද්දේ කමාරක් යනවා ඒකද. ඒ කියන්නේ ඒ තරම් දිගහැරි. නමුත් සෝහම්පල සෝහම් මාර්ගඵල සතරදාගාමි මාර්ගඵල අනාගාමි මාර්ගඵල හරියත් මාර්ගය. එතකොට ඕකට ඔය මාර්ගයට පිළිපන්න පුද්ගලයාට සමහරු ශ්‍රද්ධාව නිසා මාර්ගයේ ගමන් කරනවා සමහරු ප්‍රඥාව නිසා මාර්ගයේ යනවා. නිසා කියලා කිව්වේ සමහරුන්ට ශ්‍රද්ධාව පෙරදරි වෙනවා. සමහරුන්ට නුවණ පෙරදරි. ඒ ශ්‍රද්ධාව පෙරදරි වෙලා නුවණ දෙකර දැරි වෙලා ඒ දෙක දෙකට බෙදෙනවා. සද්ධා දුර ප්‍රඥා දුර කියලා. එතකොට අ සෝහන් මාර්ගයට පිළිපන් පුද්ගලයාට අවස්ථා තුනක් ඒක දීවි කෝලංකොල සත්තක්කත් කරු. ඔය විදිහට තුනකට බෙදලා ඕක තවත් හතර හතරෙන් වැඩි කළා ඔන්න ඔහම වැඩි කිරීම ගණනාවක් පොතේ තියෙනවා. ඒක අපි ධර්ම විස්තර. ඉතින් කියන්නේ සියුම් ධර්මවල වෙන් කිරීම. කොට සෝහන් බුද්ධලයාගේ සද්ධා දුර ප්‍රඥා දුර මාර්ගඵලවලට කොටස් දෙකකින් ගත්තාම අරගෙන ඒ දෙකයි අරයාගේ අවස්ථා 27 සතරදායාමී තනස්ථාට සද්ධා ප්‍රඥා දෙකට වෙන් කළා දෙක වෙන් කළා එයාටත් 24කට දෙයි අනාගාමී පුජ්‍යයාට සද්ධා දුර ප්‍රඥා දුර 48කට දෙයි ඒ වගේම රහත් උත්තමයාගේ මාර්ගඵලයට සද්ධා දුර ප්‍රඥා දුර වශයෙන් දෙවිලා ඒක හතරකට දෙයි. ඒකට මාර්ගඵල ඔය ගණනෙන් ගන්නකොට 108ක්. එන 108ක්. මේ 108 මොනවද තියෙන්නේ? මොකද්ද මෙතෙන්ට කතා? සද්ධා දුරේ සත්‍ය එකක්. ප්‍රඥා දුරේ සත්‍ය එකක්. සද්ධායෙන් වැඩ කරන එක්කෙනාගේ කාලය දිගයි. ප්‍රඥාවෙන් වැඩ කරන එක්කෙනාගේ කාලය කොටයි. කල ලැබීමේ අවශ්‍ය ඒ විදිහේ වෙනනකොට ශක්තිය වල තියෙන ඒ වෙනස නේද? කල්යන්නේ ශක්තිය මදි මදි. මේ ප්‍රඥාවෙන් කරන එකේ ශක්තිය තියෙන්නේ ශක්තිය එකට හොඳට ගොනු කරන්න ඉක්මනින් කරගන්න. මේ ශක්තිය නිෂ්පාදන බොහොම කරයි. අරක ශක්තිය නිෂ්පාදන බොහොම කරක්කුයි. ඒ කරක්කුවේ ඉක්මන් කමක් තියෙනවනේ ශක්තිය වේගවලක් අඩු වෙලා ඔය මම පෙන්වන්න දෙන්නේ උන්වහන්සේ සකස් වෙච්ච විෂ ස්වરૂප දුර්භික්ෂය රෝගේ අමනුෂ්‍ය කියන සත්ත්ව තුනක් නිෂ්පාදනය කිරීමට ඒවට බලපාපු ශක්ති බුරු කරන්නේ ලෙහන් ඔය ඔය ඔය අවස්ථා 108 අට 108කට බෙදිච්ච ශක්ති ඒ ඒ අවස්ථාවල් වලදී ඒ ඒ තැනට ගැලපෙන විදිහට පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. මෙන්න විතර ස්විච් එක ඔන් ඔෆ් කරලා අවැලි කරනවා වගේ තමයි. ඔච්චර අපංකම දුක්ජමන් කළා තියෙන අපි නිකන් කතාවට ලබන සූත්‍රේ ඉදන් සංගේ රතනම් පණිතන් කියවට හරියන්නේ නැහැ. ඒ ඒ පුද්ගලයාගේ පුද්ගලික උපකාරය තමයි දැන් පුද්ගලිකවල ඒ පුද්ගලයේ අවස් ඒ පුද්ගලයා ඒ සත්‍යයට අයිති ශක්ති සීමා මෙන්න මෙච්චර අංශක මේකට 10ක් වොන ඒක සද්ධා දුරේටයි අයිති ඒකට 20ක් වොන ඒක ප්‍රඥා දුරේටයි අයිති ඕක කොලම් වල මේක සත්තක් සත්තු කරමු මේක මේක මේ ආකාරයේ ඒක බීජි ඒ ඔක්කොම බෙදලා දෙන්න බුදුහාමුදුරුවෝ මේ මේ ශක්තිය ආවල් ග්‍රේඩ් එකට ඇවිත් මෙච්චර උෂ්ණාංශකයේ තියෙනවා ඈ මේක කරකවන්න ඕන පොටවල් මෙන්න මේ ගානට ඒ පොත කරකවන්න ඕන මෙච්චර ගානට ඒ පොප්පන්ව වඩා අමාරු පොත කරකවන්න හ්ම් නමුත් බුදුහාමුදුරන්ට පොත කරකවන්න ඕනේ නැහැ කරකවන්න අමුතේ වෙහෙසක් කරන්න ඕනේ නැහැ ඇයි ඒකට උන්වහන්සේගේ මනෝධාතුවේ සම්මා සම්බුද්ධ නිසා මනෝධාතුවේ ඒ ඒ ඒ ඒ ප්‍රමාණ වලින් tempat වූ සතහන් බුදු රහිසේ මනෝද මොලේ ඒව tempat ඒව tempat වල හොඳට තියෙනවා තියෙන්නේ ඒ ප්‍රමාණයේ රේකක් අරින්න ඕන නම් ඊට අයිති ස්විච් එක ඔන් කරන්න දෙයි. ඉතින් ඒක ඕන ගානට පිට කරන්න පුළුවන්. එතකොට පිටවීමේ ප්‍රමාණය පිට කිරීමේ ප්‍රමාණය පමණ බුදුහාමුදුරු ගන්නවා. දැන් මේකට මේක ඇති. දැන් මේකට මේක. ඒ කියන්නේ දැන් මේ අවස්ථාවක මේ ගුණෝට ඇතිවෙනවා. මේකට එහෙම බෑ. මේකට අනාගාමි අසවල් පුජ්‍යලයටයි සිටේ ඇති වෙච්ච. තවත් එක්ක තවජ තවජ අලවම් කරපුවාම ඒක බාහිර ගන්න දෙනවා ඉන්නවා ගන්න. අන්න එහෙම ප්‍රඥා දුර සද්ධා දුර කිව්වේ ඔකටයි. ඉක්මනින් ගන්න පරස් කියලා ගන්න. ඈ ඒක පරස් කියලා සම්බන්ධ වෙන්නේ නැති. අන්න එතකොට කොයිතරම් විද්‍යාවක්ද? එතකොට සතංක සත්ත. සසත්ත. ඒ මොකක්ද ඒ කියන්නේ? මේ සිත පහල කරපු හැටි. සද්ධා දිවය. සද්ධා දිවය පදනම් කරගෙන සෝහම් මාර්ගයේ පිළිපන් පුජ්‍යලයාගේ චිත්ත ශක්තිය තිබුණේ ඒක බීජී නම් ඒක බීජී කියන්නේ ඒ ආත්මය විතරයි අවදින්නේ ඒ ආත්මය සෝවාන් සතරදාන වන අරියත් බවටම පත් වෙනවා. ඒත් වෙන ඒක බීජී. කෝලං කෝල කියලා කිව්වේ ආත්ම තුනක් විතර ඒ මැදදී කවදා හරි ඒ මාර්ගඵල ලැබෙනවා. සත්‍ය ඇතුළේ තියෙන්නේ ඔව්. එතකොට සත්තත්ත්ව පරිදි ආත්ම හතක් ගියාට පස්සේ මාර්ගඵල ලබන පුද්ගලයාගේ ජීවිත සත්‍ය එකක්. පාරමී වල තියෙන අනුපාදකම නොකිය. ඒක ඒ ඒ ශක්තිය ආගලංග මේ කර්මත සීනයි. මේ කර්මත වැඩි මෙතන ප්‍රබලයි. ඒ ශක්තිය උලක්. ඒකට දැන් උන්වහන්සේ මේ කරන්නේ මම මේ මේ මේ මේ ඉදිරිපත් කරන්නේ මොකද්ද? ශක්ති සතන අර වෙන සතනක් මේ ලෝකේ නැහැ කියන එක යොමු ශක්ති සතන විතරයි මේ ලෝකේ තියෙන්නේ වෙන සතනක් ලෝකේ නැහැ. ඕනෑම සතනක් ආරම්භ වෙච්ච ඇති යුද්ධයක් හෝ බුද්ධියක් හෝ ආරම්භ වෙච්ච ඇති ඒ එතන තියෙන්නේ මොකද්ද කිව්වොත් මේ සිතේ උපන් ශක්තියට වඩා විකෘති ශක්තියක් අර සිතේ පහළ වෙලා ශක්තිගත විසින් අර වස්තු දෙක හක්කන ඒකනේ කරන්නේ ඇඟ හපනවා ගහ ගන්නවා මනිනවා ඒකින් හැපි හැමතැනම ශක්තිය විතරයි තියෙන්නේ. අන්න ඒක නිසා ලෝක ඥානවන්තය ශක්තියක් විසක් වෙන මුකුත් ලෝකේ නැහැ කියලා තීරණය කළා. ඒකට මෙතන අට සතංක සත්තා විවේ ඒ ඒ චිත්ත ශක්ති පමණ මතු වෙන වෙලාවට දැන් සෝහන් මාර්ගයට පිළිපම් පුද්ගල දැන් මෙතන හත් දිනෙක නෙමෙයි වැඩි ගණනක් මේ වෙන්නේ කැප වෙලා ඉන්න අවස්ථාවේදී මේ ක්‍රියාව කරන මේවට සම්බන්ධ වෙන වෙලාවේදී මේ ආයේ සිත්වල යම් ප්‍රසාදයක් ආවනම් සතුටක් ඒ ආවේ හරියට ඒ මාර්ගයට වැටි කියලා විතරයි. දැන් මේ කිසිම ප්‍රඥාවක් නෙවෙයි මන් දන්නේ. ආම්බුරුත් මේ යදෙනවා ඉතින් අපි දෙනවා ඔය තවතිදා දක්ෂිනා තවතින් දවස ඈ කොහොමද නම් බල බල කන්නකොට අර ප්‍රසාදේ ඉන්නේ නෑ මොකද බල බල අනේම ජීවිතෙන් ගන්න වැඩි උදාරෝ වැඩි අපි ගන්නවා කීයකේ යම් නම් ප්‍රමාණවලින් හිත හිත ඉන්නකොට ආවොත් හොස් දාලා කටුටක් ඈ ඒ මොකද එතන තමයි ප්‍රසංසාව එයා විහිං එයාගේ සිත ප්‍රශංසා කරන කර්තයේ උද්‍යෝගය සන්තෝෂය ප්‍රීතිය මගේ ඒ කියන්නේ නියම කාර්යයෙන් සම්බන්ධ වීම. ඔව් නියම කාර්යයෙන් සම්බන්ධ වීමේ හරියට වට්ටෝරු හරිය හැටි සත්‍යක් කියන්නේ. ඒ සතුට උපදින වෙලාවේ තමයි සෝහම් මාර්ගයට පිළිපන් පුජ්‍යලියයි කි මාර්ග බලය මාර්ග මාර්ග බලය එතකොට දැන් මේ කවුරුත් හිතන්නේ දැන් මේ අය සෝහන් මාර්ගයට ඇති චිත්ත ශක්තිය නිස්පාදනය කරන කාල සීමාවක් අපි මේ ගත කරන්නේ කියන එක දන්නවත් නැති නොදන්නවත් ඇති. දැන් මේකෙන් පේනවා ඒ නිස්පාදනය කරන මේ වයික ඒ බලාපොරොත්තු සාර්ථක වෙච්ච වෙන්නේ කොයි වෙලාවේද අර තමන්ගේ ප්‍රශංසාවට ලක් කරන්න පුළුවන් චිත්ත ප්‍රබෝධය ආපු වෙලාව. හරියට ඔය මුතු දෙල්ල කරන්නේ මේ මේවා කරන් කරන් ගිය මිනිස්සු දෙල්ල අරන් ඉතින් කප කප හොදනවා. මුතු ඇටයක් ඒ ඉතින් සමහරුන්ගේ ඇත්තෙම නෑ මස් ගොඩ විතර. කොහොම හෝ වෙන කරලා යම් වෙලාවකද අර මස් කෑල්ලක් ගත්තේ මුසවැටයක් කියලා මතියෙන්නේ. ඒ වෙලාවට අන්න අරකට අල්ලගෙන සම්පෝෂයෙන් ඒ ඒක ප්‍රසාදයක් යාපාවුස් කරන ඒ වෙලාවට ප්‍රසාද සම්පෝෂයක් තියෙනවා. අන්න ඒ වගේ බෙල්ලා නිවිතන වෙලාව වගේ තමයි මේ වැඩ කරන වෙලාව. මුසවැටේ හම්බෙච්ච වෙලාව වගේ තමයි අර ප්‍රසාදයන් තියෙන්නේ. ඉතින් ඒකෙන් දෙන්නන්නේ මොකද්ද? සුළුපටු සිතකින් බෑ. ඒ සන්තෝෂේ මතුවන්න ඒ මතුවෙන්නේ කොච්චර පත්‍යාග සීලව මේවා බලය, ශක්තිය, පුළුවන්කාරකම දැනගත්ත විදිහට. ඒත් අර ඇතුලේ තියෙනන මේවට කරස්කල් කරන දේවල් ඒත් යා සතුටේ ඉන්නේ. සතුටේ කියන්නේ මේ විනහන එක නෙවෙයි. හිත ඇතුලෙන් එයක් එයා සතුට වෙනවා. එයා කැමති වෙනවා මේ මේවට මට සම්බන්ධ වෙච්ච ලැබිච්ච කොයිතරම් එකක්ද කියලා අන්න ප්‍රසංසාව කියන්නේ. ඕ වගේ 108 දෙනෙකුගේ අට අවස්ථාවක සිටිවිලි ප්‍රසංසාවට ඉලක්ක වූ යම් කර්ම චිත්ත ප්‍රමාණ තිබේ නම් ඒ පුද්ගලාට සතම් ප්‍රසත්තා සත්කාරී ඒතානි යුගානි හොයි. එතකොට උන්වහන්සේ ඒ 108ක සම්පූර්ණ සම්පින්දනේ අට එකසිය අට දෙනෙක් වශයෙන් බෙදලා ඒ 108ම අට ගොඩකට බෙදලා අට ගොඩේ ජෝඩු ශක්තියක් ගත්තා. සත්තාරේතන් යුදානි. ඒ ගත්තයි කියන්නේ මාර්ගඵල කියන ශක්ති දෙකෙන් ඵල ශක්තියයි ඵල ශක්තියයි චිත්ත වේදය අවදි කරනකොට ඒක මාර්ග සත්‍යයක් තියෙනවා ඒ කියන්නේ මොකද්ද දැන් සමහරව ගල්ලින්ෙන් ගහලා පුළි කරන්නේ සමහර ඒවා ගල්ලින්ෙන් ගහලා පොඩි කරන්න බෑ. ඒවට ගහන්න ඕන බෝර. අර බෝර පාරක් බුදුහාමුදුරු කියන්නේ. හරි බුදුද? නෑ. ගලන්න එපා. නෑ. ඒ කියන්නේ ඒවට දෙන අද පාර මොකද්ද? මේ යුග යුගල හතර. ඒකේ දැන් මෙතන බුදුහාමුදුරුවෝ මේ ප්‍රකාශයටපත් කළේ මොනවාද? ඒ පෙන්වේ සම්මා සම්බුදු හිත ඇතුලේ මේ ලෝක දහසේ සියල්ල ඕනතකට පෙන්වන්න පුළුවන් ශක්තිය තියෙන එකක් වෙයි කියලා කියයි. ප්‍රකාශයක් කරනවා. ප්‍රකාශය කියන්නේ උන්වහන්සේම ප්‍රකාශ කළා. මේකයි දැන් ශක්තිය මේවට මේ පාවිච්චි කරන්න ඕන මේ මේ ග්‍රේඩ් වල සිතිවිලි ගැන උන්වහන්සේ දන්න බව එය පෙන්නනවා. ඒ ඕක දන්න බව උන්වහන්සේ දන්න බව අපි පිළිගන්නවා. අපේත් කියලා ඇති වැඩේ මොකද? ඒකේ උදාහර කලයක් වෙනවා මොකක්ද? මේ අපේ හිතක් ගැන මේ කතා කරන්නේ. අපේ හිත ගන්න ගුණක් තමයි. තුන් ලෝකාග්‍ර වෙනකම්ම ගන්න පුළුවන් ඒ භාග්‍ය ඇතුව ඒ ජීවිතේ ඒක අනුකූල වෙනවා. ඉතින් ඒ භාග්‍ය කිව්වහම ඒ භාග්‍ය තියෙනවා නම් ඒ ගහට හිත නැగిලා ඉති භාග්‍ය නැත්තම් කෙරුදර යන්න ඕන නෑ නේ ඇති. ඒ කියන්නේ සාමාන්‍ය පරිමත්තමේ පොරතත් මධ්‍යම පොරතත් ඉඳන්නා. දැන් වන්දනාවෙන් ලෑස් වෙනකොට අරයා ඊටාම ලොකු සත්‍යෙක් වෙන උපරිම මට්ටමේ දේවල් වලින් තමයි යාගේ ගමන සාර්ථකයි. මධ්‍යම බුද්ධලයා ඒගා. දුගියා ප්‍රඥාත් කරු. හොඳනාම යනවා තමයි. යන ආකාර තුනක්. මේක තමයි බුදුපසේ බුදුමහරහත් කියලා වෙන්නේ. මේ ඔය චිත්ත සත්‍ය තේ දක්ඛිනේයා සුගතස්ස ශාවකා ඒ දක්ඛිනේ ඒකේසු දින්නානි මහප්පලානි කියලා කොළු උන්නාතේ තෙන්දි අර ආනිසංසයක් පිළිබඳව කතා කරනවා මේ ආනිසංසයක් පිළිබඳව කතා කළේ මොකක් නිසා ඔය ආනිසංසත් වීමයි. මේ දක්ෂිනේයා සුගතස්සා. දක්ෂිනාදී කියලා කිව්වේ පින්පල අදහ. යම් කිසි කෙනෙක් යම් කිසි සම්බන්ධතාවයක් මුඛාකාරී මොන ආකාරයකද සම්බන්ධතාවයක් පවත්වනවා නම් ඒතේසු දින්නානි මහප්පලා බුදුහාමුදුරුවෝ මෙතන පෙන්වන්නේ මොකද්ද බුදුහාමුදුරුවෝ එක්ක යම් කිසි කෙනෙක් ඇසුරු කළේ පුණ්‍ය ඵලයක් ලබන්න පුණ්‍ය ඵලයක් ලැබුණේ කියේ මොකද්ද? සමාගේ දුක නැති කර ගණ්ඩයි. සමාගේ දුක නැති කර ගැනීමට පත් නැති කර ගන්න තත්ත්වයටපත් වීමයි මේ පුණ්‍ය ඵලය කියන්නේ. ඒතොර එයා ආශ්‍රය කරනකොට අරයට දුකක් නැති වෙන්න ඕන. එයාගේ දුක් නැති වෙන්න ඕන. එසේ නැතුව එයාගේ දුක් වර්ධනය වෙනවා නම් ඒක දක්ෂිනාගේ බුද්ධලේ නෙමෙයි. එතකොට බුදුහාමුදුරුව වදාරන්නේ මෙතෙන්දී ඔය කතාව මොකද? මේ ඇත්තෝ මගේ පිහිට පැතුවේ මගෙන් පිනවීමක් ලබනවා. දක්ෂිනා මගෙන් පිනවීමක් ලබනවා. ඒ පිනවීම ලැබීමට ඔවුන් තුල ඇති වුණා විශ්වාසය ද සාක්ෂි මෙන්න මේ තියෙන ඔක්කොම ඕන ආකාරයෙන් පාලනය කරන්න මෙන්න මේ ශක්තිය තියෙනවා ඒක නිසා ඒ දක්ෂිනාර්යත්වය දක්ෂිනාර්යත්වය ඔය කියන අට මාර්ගඵල අටට පත්වෙච්ච උත්තරයාගාව කිසිම අඩුවක් නැහැ ඒ කියන්නේ මේ මිනිස්සු අදහස් කරපු වැඩේ මට කරලා දෙන්න පුළුවන්. ඒකයි ඉන්න අදහස. මොකද ඒ ඔක්කොම වුණා කනා පන්නේ ඔක්කොම තියෙනවා. ඒතේසු දින්නානි. ඒතේසු දින්නානි මහපලානි. ඒකේ කියන්නේ සාමාන්‍ය කතාවෙන් දෙන්නන්නේ මොකද්ද? ඒ ආයත ඒ මේවා දීපුවාම මහා ඵල ලැබෙන. මේ මොකද්ද මේ දුන්න දුන්න කතාවෙන් මේ මේ පෙන්වන්නේ? ඒ අයට ඒ ජීවිත රටාව ගෙන යාමට ඒ ජීවිත රටාව පාවිච්චි කිරීමට ඉඩකඩ උපකාර සහය සම්බන්ධතාව. යම් කිසි කෙනෙක් සලසනවා ඒක මහත් ඵලයි. මහත් ඵලයේ මොකද දැන් මෙතන සිද්ධ වෙලා තියෙන්නේ අර කිව් ආජීව මේ කවුරු හරි ආරාධනා කරපු දායකයෝ බුදුහාමුදුරන්ට ආරාධනා කළා මේ මේ අවස්ථාවේ මේ කාරණයට ඔබ වහන්සේගේ උදව්ව හැරෙන්නේ කෙනෙකුගේ උදව්වක් ලබන්න කෙනෙක් ලෝකලා තියෙන. ඒක නිසා අපට මේ උදව්ව කරන්නේ කියලා පැවත. පොඩි ඒ පැවරීමෙන් කලේ මොකද්ද? උන්වහන්සේගේ ශක්තිය පාවිච්චි කිරීමට අර මිනිස්සයා ඉඩකඩ සලසා දුන්නා. ඒකනේ කලේ ඉඩකඩ සලසලා දුන්නා. එයා. එහෙම ඉඩකඩ සලසන නුදුන්නා නම් උන්වහන්සේ අවස්ථාවේදී සමහර විට ආරාධනාවක් නැතුව නොකල යුතු තැනක් නම් නොකර ඉඳ තිබුණා. නොකල යුතු තැනක් නම් නොකර ඉන්න. නමුත් පෙරවල් පෙරවා උන්වහන්සේගේ තීරණය කෙසේ වෙතත් දැන් මේ බුද්ධලයා විසින් 10 විසින් විද්වාන්ගන්ට දැන් ඒ පුද්ගල සංයෝගය සම්පූර්ණ වෙලා තියෙන 108ක් අයිතිවාසිකම් වල ශක්තිය පාස් වෙලා තියෙන බුදුහාමුදුරන්ගේ චිත්ත ශක්තියට පැවරුවා ඉඩක් දුන්නා නිදහසක් දුන්නා අයිතියක් දුන්නා මෙන්න මේ වැඩේ කරා. ඒකට දැන් අපි බලමු සංවේදින්නම් මහප්පලම් කියලා තවත් දැනක සංඝයාට දෙයක මහා බලයක් තියෙනවා කියලා කිව්වා. සංඝයේ දින්නම් මහත්ඵලගේ මොකන්ද? පොළුව බෝගාලා ඉඳන් කහ ඕ මොන පාටයි යුරු කරවන් ඉන්නේ කියලා දුන්නත් නෙමෙයි. සංඝයේ යම් කිසි කෙනෙක්ද අර චිත්ත සත්‍යයට ඇතුල් වීමට චිත්ත ගොනු කර කර ඉන්නේ. ගොනු කිරීම කළේ. ඒ ගොනු කරන එක්කෙනාට පොළු දව පොළු කොහොම වටිනේ. ඒ මොකද? ඒ ගුණයෙන් එයා දියුණු වෙන කර්මත අවත ලෝකෙටත් තාම බලවත් මෙතන මේ මහත් ඵලෙ හම් වෙන්නේ ආරාධනාක පිළිදෙලට. ඈ මේ මහත් ඵලන්නේ කියන්නේ මහත් ඵලෙ හම් වෙන්නේ ආරාධනාක පිළිදෙලට. නෑ නෑ මහත් ඵලෙ කියන්නේ ඒක පැති කියන්න ඕනෙක. දැන් ගහයි ගෝපිනියක් විතර නෙවෙයි අඹ ගන්න. රට තියෙන ඕනෙක නුක්කා. ඒ ඵලෙ කාටත් පැතිරෙයි. පුද්ගලයන්ට. එයා විහිං ඒකේ මූලිකත්වය ගන්න. එයාටත් හම් වෙනවා බාහිර ලෝකෙට. අද මේ ඵලයක් පුද්ගලික කරන්න බෑ කාටවත්. දැන් ලාම්පුවේ එළිය පුද්ගලික රහවලයි ලාම්පුවපත් උදේ. එයා විතරයි එළිය වගේ. ඒවා ඉතින් තෝච්චලුකුණා තෝච්චලක් බෑ. මේ කියනවා යම් දැන් විකාශන කිසිම ඵලයක් මේ මේ පුද්ගලික එයාටත් ලැබෙනවා. ඒක පොදු දෙයක්. මරය ලාම්පුව පත්තු කළා ඔක්කොන්ට මේ දී වැටෙන එක වගේ. ඒ වගේ. තේරුණා? ඈ? උගතත් සාකච්ඡා කියන්නේ. ඒක නිය සුගතත් සාකච්ඡා. කොයි දෙයකද? ඒකේ දින්නානි මාස් කළා. ඒ දක්ෂිනේය සුගතත්. ඒ දක්ෂිනේය සුගතත් සාකච්ඡා. ඒ පුද්ගලයාට සංසගතා චත්තාරීතා නිවාණයෙන් ඒදත් කිනිය සුගතස්සසා සුගතස්සසාවකගේ යම් කිසි කෙනෙක් ලෝකේ ලෝකේ යම් කිසි කෙනෙක් චිත්ත මාර්ගයේ නිසියාගාට ගමන් කෙරෙවනම් ඒ ගමන් කරපේකේ ප්‍රතිඵලයේ උත්තරය ලැබෙනවා ඇති එයාගේ වා අනුගමනය කරනවා. ඒ කියන්නේ මේ අත්තුත් දැන් මේ සුගතස්ස ශාවකා කියන එකයි. ඒ මග ඒ දෙස බලාගෙන දැන් ඔය අය ඒ ගුණධර්ම පුරනවා. ඒ අය යන ඒ ඒ පුද්ගලයන් තුල ඒ කියන අර මං කිව්වේ පරණ ගත එකයි මාර්ගයට පිළිපම් පුද්ගල දැන් මේ එක්කෙනෙකුට කවුරු හරි දාන්නේ සත්‍ය පොඩ්ඩක් දෙනවා ඔය සෑදෙන පොඩ්ඩක් දුන්න එකෙන් ඔයලාට දුන්න එකෙන් මහ ඵලයක් ලැබෙනවා. මොකද්ද ඵල? අර ඔයලා සුගතස්සාවකයි. ඒ මනාව ගමන් කරවපු සිතක පසුපස ගමන් කරන පුද්ගලයෝ කිරිසක් වෙලා තියෙනවා. ගෘහස්තයන් වශයෙන් තවන්න පුළුවන් ප්‍රමාණය. එතකොට ඒකෙන් වර්ධනය වෙන්නේ ක්‍රියාමාර්ගයේ නොනැසී ඒ විදිහටම ගෙනියන්න යම් කිසි කෙනෙක් උදව් කළොත් මහප්පලානි කියවන්නට ඒතේ ඉදුලින්න මහප්පලානි කියේ ඇගේ ගෙදර තැන්පේ සෑහෙන ඵලයක් දුන්න ලැබේ භාර්යාව දරුවෝ නෑදෑයෝ හිතවන්තයෝ යාළුවෝ ආශ්‍රය කරන අය ගෙදර ඉන්න මදුරු ඕහපුතු බලුවෙක් බලන්නේ මේ ඔක්කොම තමයි ඒ මොකද එයාගේ ශාලිය. බලුණක්කටත් මහත්ඵලයක් ලැබිලා. අකාලේ මියෑනේක උට නිදහසේ පැන පැන ඔයාගේ ජීවන මාර්ගයේ ගෙනියන් දිද්ද ලැබුණා. ඔන්න ඕකටයි මහත්ඵලයි. එතකොට ඔය ඵලේ නෙමෙයි අපි කියන්නේ. හරිද මං කියන්නේ? ඒක යාට විතරද කියන්නේ. අපි බලාපොරොත්තු වෙනවා ආ මන් දුන්නා. දැන් ඔක මොනවා අපි මේ මේ දේවල් සෑහෙන තත්ත්වයක් මත තියෙනවා. ඔය ඔක්කොම මටනේ ලැබෙන්නේ. සෑහෙන මේ පෙරේතකම. නිස්පාදනයේ තන එතන. Taman ළඟ නැති නිර්මාණීය වස්තුවකට මනෝ නිර්මාණයක වස්තුව ඒ පෙරේතකම් කරනවා එදායි මරණකම් පෙරේතකම් මෙතන මහත්ඵලයේ දැන එක නෙවෙයි. දැන් ඔන්න මේ මහත්මයා මේක උදව් කළා. ඒ මහත්මයා මේ මාර්ගයෙන් ලබන එක්තරා අයිතිවාසිකම් ටිකක් ලැබුවා. ඒක පැතිරලා වින් කරනවා. පවුලට මේ කියන විශාල සීමාවක් මේක පැතිරලා තියෙනවා. අනේ සාමසා. කොහොම හැමදැනම හැදුනොත් මේ රටේම අපි කියමු ලෝකෙක තියෙන මේ රටේ නැත්තම් ගමක ඕක වැතරුණොත් අනිත් ජංගල ඉන්න ඔක්කොම මිනිස්සු ඒ ගමට අනේ ගමේ ඉන්න එක හරි සැපයි මහත්ඵල මහානිසංස කියන්නේ මොකක්ද ඒක ආනිසංසය පරාවර්තය ඵලයක පරාවර්තය ඒ ඵලය විසින් දෙනු ලබන්නා වූ මෝ සතදායකයි කියලා ඒ වගේ දැන් කියනවා නැහැ එතකොට ඒ මහත්ඵල වූ සත්‍යයෙන් විකාශනය වෙන්නා වූ ආනිසංසයේ භුක්ති විඳින්නයි අපි මේ බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? රටේ නරක නවත්තන් දෙකින් බංගල් දිනනවා, ඉස්කෝල දානවා, දේශනා පවත්වනවා. නමුත් මහත් ඵලය නැති නිසා මහත් ඵල ආනිසංසය. දැන් මෙතන පෙන්නනවා බුදුහාමුදුරුවෝ මෙන්න මේ විදිහේ ක්‍රියාවක් කිරීමට තරම් ශක්තියක් නිස්පාදනය කරන යම් කිසි පුද්ගලයෙක් හෝ පිරිසක් ලෝකයක් වෙනවා නම් අන්න ඒ අයගේ ඒ ජීවිත රටාව සකස් කර ගැනීමට යමෙක් උදව් කරනවා නම් ඒ උදව්ව මහ පලානි ලොකු ඵලයක් ආනිසංසය විකාශනය කරන ලොකු ඵලයක් ඒක හැදෙනවා ඒ ගෙන්දන්නේ දැන් මේ කරන්න යන ක්‍රියාවේ සීන වැදගත් ශක්තිය බුදුහාමුදුරුව ඉදිරිපත් කරන දෙන්නලා ඒ ඒක මේ අදට විතරක් සීමා වෙන එකක් නෙවෙයි ඒ විදිහේ ශක්තිය ලෝකයක් කරගත්තොත් මේ විදිය දුර්භික්ෂ අමනුෂ මේ රෝග මොනම ජීවිතවල කියන එක නැති කරගන්න දැන් ජීවිතවල මේකෙම ඉතිරි විද බය සෑමිස්සම පාවිච්චි කරක තමයි අපි ඉන්නේ. දැන් ඒ ත්‍රිවිධ බය පුජ්‍යලයා වශයෙන් මේ ජීවිතයේ තුල තියෙන බය බය නැති කරගන්න තමයි බුදුහාමුදුරුවෝ වැඩම්බන්නේ. මොකද Taman තුල බුද්ධිය හදන්න ඉන්නවා. බුද්ධිය හදනකොට ත්‍රිවිධ බයම නැති ශ්‍රද්ධාවත් ළඟයි තුනම තියෙනවා මිනිස්සුයි. ඔය ළමයෙකුට සැරකරන වෙලාවත් තාත්තා ගුරුසු ගෝරනාදු කොන් වෙලාවත් ඒ ළමයිට අමනුෂ්‍ය බය විල්ල. අමනුෂ්‍යෙක් විඳින දුකේ බුද්ධලයක් විඳින. අන්නේ විදි සීල කතාවල් 60 ඔක්කොම නෝ. අද බුදුහාමුදුරුවෝ දාන ඉදන්ති සංගේ රතනම් පරිදි මේ මොකද්ද සංගේ කියලා කිව්වේ. දැන් මේ වැඩේ පටන් ගන්න මිත්‍යාවට දානකොට දෙතන බලපාන්නේ සංඝ ගුණයයි. මොකද්ද සංඝ ගුණය කිව්වේ? එක එක ප්‍රමාණ වලින් ගොනු කිරීමේ බලයයි මෙතන ඒ ඒ දේවල් වලට බලපාන. නෑ නෑ බුදුහාමුදුරුවන්ගේ මේ ගොනු කිරීම ඒ ඒ වෙලාවට ඒ ඒ ප්‍රමාණ පාවිච්චි කිරීම නැත්නම් ගොනු කිරීම මේ ගොනු කිරීම යම් කිසි කෙනෙක් තුල තියෙනවා ඒකේ තියෙන අගය අර වටිනා මැණික් වලට වඩා ඒ ගොනු කිරීමේ ශක්තිය. ඒකට ගොනු කිරීමේ ශක්තිය කිව්වහම අපට අද අපේ ජීවිතවලට මේකෙන් බලපාන්නේ මොකද්ද? ඒ ඒ වෙලාවට ඒ ඒ තැනට ගැලපෙන විදිහට චිත්ත සංවිධානය ගොනු කළ යුතුයි. කොහොමද? දැන් අපි කියමු මෙතන මේ පිළිදේශනාව මේ පවත්කගෙන යන කාලේ යම් කිසි කෙනෙක් පිට කෙනෙක් හෝ කවුරු කෙනාට ඇවිල්ලා මෙතන ඒ ස්ථානට නොගැලපෙන මේ වෙන වැඩක් කළොත් ඒ වෙලාවේදී අර පිළිදේශනාව පාලනය කරගන්නත් ඕන. මේ මිනිහාගේ හිතනාක් කළා මෙතෙන්ද විකාශනය වෙන කුණු විකාශනය නවත්ත ගන්නත් ඕන. ඒත් ඒ වෙලාවට ගැළපෙන විදිහට සුද්ධ පැත්තෙන් සිත ගොනු කරන්න ඕන. ගොනු කළා ඒ වැඩි ස්ථාන්ත උදලගෙන අර පුජ්‍යලයාගේ සිත නරත් නොවන මට්ටමේ සත්‍යයෙන් සමාවීත පවත්කලා ඒ වචන කතා කිරීම අන්න ඒකට කියන්නේ සංගතිය. මොකද ඇනෙත් නිසි විදිහට උසස් ප්‍රයෝජනේ ලැබෙන පිළිවෙල අන්න සිත ගොනු කරනවා. ඊළඟ මහා පරිත්‍යාගයක් දෙන මිනිහෙක් ඉන්නවා. ඒකේ සල්ලි තියෙනවා. ඒකේ නොයේ වටිනාවක් තියෙනවා. එයාගේ ප්‍රසාදේ නිසා ඔන්න අර ආම්ලන් කියලා මේ බුදු. එතකොට එයා සිත ගොනු කරන තත්ත්වයක් තියෙන්න ඕනේ හාමුදුරුවෝ. මොකක්ද? හොඳ සුද්ධ පැත්තට ගොනු කරන්න. ඒක මෙන්න එයා ඒකට අපේ ඒ මහත්යාගේ හිතට හොඳ සම්සිල්ලක් ආ පූජා විවරයි කියලා. දැන් එක පාසලේක තියෙනවා මුදල්. ලක්ෂක මුදල්. මොනෝක අහවල් වලින් තොඳයි ඒ ගෙනියන්නේ කියලා නෑ. අන්න අහවල් අහවල් වුණත් හොඳයි ඕකේ ආස දෙන්නේ කියලා. බලනකොට මේක උඩ මුකුත් නැහැ දැන්. ඒත් අරවත් හොඳට පාවිච්චි කරලා අර මිනිහාගේ හිතට හොඳට දීලා තමන්ම නර්ථයක් කරගෙන යන්නේ මේවා විදිහකට බැඳිලා. අන්න ගොනු කිරිල්ල කියන්නේ. මේ ගොනු කිරිල්ල කියන්නේ යෝනනා අවස්ථාවට ගැළපෙන විදිහ. දැන් මේ බුදුහාමුදුරුවෝ මේ භූත ලෙහන්නත් අවස්ථාවට ගැළපෙන විදිහට ගොනු කරන එකක් එතෙන්දි දෙන්නවා මෙන්න මේ විදිහේ ගොනු කිරීම වල අවස්ථාවට ගැළපෙන විදිහට ගොනු කිරීමක් දැන් මෙතනත් අවශ්‍ය වෙලා තියෙනවා අප්පණ්ඩ මිත්‍ර වේගය හරියන්නේ ඒකේන සත්‍යේන ස්වස්ති හෝතු ගන්ධ සංගේ රතනම් පනිසං ඒතේන සත්‍යේන ස්වස්තියෝ මේවා සම්පූර්ණයෙන් ඒ ගානට ගොනු වෙන එක ඇත්තයි. ඇත්තේ කියන්නේ කොහොමද? මේක ඉදිරිපත් කරනකොට මේවා ලෙහිලා ඇති. හොඳ තත්ත්වයට පෙළෙලා ඇති. පෙළෙන්නකම් මේක වැඩ කරනවා. ඒක නිසා හෝතු වේවා. වෙනකම් ඒක වැඩ කරයි. ඒක නිසා මේ ආඥා ඒ ක්‍රියාවේ ශක්තිය ආඥාව වේකයි වෙන්න ඕන. මේක නිදර්ශනයක් අපි කියන්නම්. දැන් යම් කිසි කෙනෙක් දැන් බිලිකට්ටක් ගන්නවා. ඒ බිලිකට්ට ගන්න අල්පෙන්තරය ගත්තාම ඒ අල්පෙන්ත ගත්ත බුද්ධලයාගේ දිනනවා මේ අල්පෙන්ත අතීතය වෙන හොතු කියන කතාව. මොකද දැන් මේක නැවිලා කන්නේ හැදිලා ඇවිද ඇවිලෙන පිළිවෙලට මේක හැදේවා කියලා ඉතින්ලා යාගේ හිතෙන් එන තීරණය. කළා තමයි ඊළඟට මිනිහා රත් කර කර අර පීරෙන් ගගා ඒක හදලා හදලා දැන් අන්න සිද්ධ වෙලා දැන් බිහිලට එන්නේ. හ්ම්. හොතු කියන්නේ ඔකටයි. අන්තිම සත්‍යය මොකද්ද? ඒක දිවි කට්ටක් මතෝන. ඒක හොතු තමයි තදී. ඉතින් නිකන් හොතු වෙන්නේ ඊළඟට නවල කන්නේ ගාලා යටේ මෙවයන් හදලා ඔක්කොම ගානට ගත්තා. අන්න දැන් හෝතු කිව්වේක සම්පූර්ණ. ඔන්න ඕකයි ගාමු කිව්වේ. මේක මම මෙහෙම වේවා වෙන දෙනට කොන්නවා. ඒකට දැන් දහනවාට ඇවිලා උනේ. ඈ ඒක නම් ඒකකින් නෙවෙයි ඉන්නේ. ඒක නෑ එන්නේ. අදට ඔන්න සම්පූර්ණයි ආරම්භ ගන්නවා. ඒකට අපි පේනවා කොයිතරම් මේ ධර්මයට කොයිතරම් දෙදකමක් තියෙනවද මේ සීල රාජකාරී දාලා තයින් වෙලා මේ වශයෙන් උනේ. ඒ දෙන්නේ ඒවා පිළිගැනීම ඒවා ගොනු කිරීම ඒවා ප්‍රයෝජනෙන්නේ ජීවිත ශක්තිය තියෙන අය මේවා කරන්නේ. දැන් ප්‍රස්තාවට යන්නේ එතන ගිහිල්ලා වැඩක් බලාපොරොත්තු වෙන්නේ ඒ රස්සාව දන්නේ විදිය විතරයි. නැති මිනිස්සු දැනින් ඕන හැටි පා වටිනා ධර්ම රැස් කරගත්තා. අනේ ගොනු කිරීමක් කරා. ඒ ගොනු කිරීමේ ලක්ෂණය 108කට බෙදන්න පුළුවන් ඉක්මනටම අන්ති සුද්ධිය හොතා. ඒක ආයි ඉවරව කිසිම ඉවර වශයෙන් නෑ. ඒක 108කට බෙදලා ඉතින් ඉවර වශයෙන් ඒවා තියෙනවා. ඉන්නේ මේ එකක් ඉඳලා තමයි අර දක්ෂිනාගේ ගුණය කියන්නේ කොටස් විතරයි. මේ දක්ෂිනාගේ ගුණය නැති කොටස් වලට ඕක වැඩි වෙන්නේ නැහැ. නෑ නෑ ඒක කොටස් නැහැනේ. හැම කෙනෙක්ම ඒ කියන්නේ කොටස් වල කිරි පිනනවා ඈ මේ ගල් වලත් ඇද්ද කියලා අහන්න ඕනේ නෑ. ගල් වල නෑ. ගල් උනේ කිරි නැතිවම. හැඩයට ඒක අයිතියක් නැහැ. ඒක ඒ ගොනුව තියනවා නම් විතරයි. ඒවා පාවිච්චි කරන ඉන්ටර්නෙට් වෙනතියට මේ කියන්නේ මේ දොරවල් වලට මේවා නිල් තමයි මේවා කිරියදී කියලා එන්නත් හරියන්නේ නැහැ කිරියේ. ඒ කොස්සලිය තමයි. කොස් ගහ ගන්නොත් තමයි කිරියන්නේ. කොස් උල්වස්ස දැන් <laughs> දෙන්නේ. නේද? ඒ වගේ නෑ නෑ ඔය ගොනු ඔය සත්‍යයන් ඔය කිව්ව ගොනු වෙනකොට ඒවා වැටෙනව දක්ිනාලු. එහෙම ගොනු වෙච්ච හැටියට ඒකට නම් මිසක ගොනු වුණ නිසා මේක වැටෙනවා කියන්න බෑ. ගොනු කරපු ධර්ම තියෙනවා. ඒ වෙලාවට ඇතින් පොඩ්ඩක් දවසට මිනිත්තු 3ක ගොනුවක් කියනවා. ඒක වැටලාට ඒක පාරමී කියන්නේ ඒක. ඒ අවස්ථාවට පත් වෙච්චා. ඒකම මිනිහ තමයි ඔය තත්ත්වයට පත් කළා අන්තිමට ලෝතුරා බුදු වෙන කම යන. එකපාරට ඔක්කොම කින්නේ නැහැ. මේ ඉතිහාසයේ විවිධ මට්ටම් වලින් හිතුව බුද්ධිය නෙමෙයි මේ මට්ටම් හදලා හදලා හදලා හදලා හදලා ඔක්කොංගම වට්ටෝරුව බුදුහාමුදුරන් මේ මනසදී. ඒවා ඕන දාට දෙස් කළේ වань. ඒ ආත්ම ගණන්ව සංසාරේ අනාදීමත් කාර්යයක්. පුරුදු කර කර පුරුදු කර කර කර කර ඥාපේ චිත්ත මට්ටම් වල ඒක එක්කූගල ගොනුව තමයි මේ බුද්ධ ජීවිතය. ඒකාසේ කියව තමයි දැන් මේ පරාවර්ත කරන්නේ ඕන වැඩක්. හොඳයි. මේ මේ කුල්පී ආකාරයට අපි ඉදිරියට කරගත්තා වූ සකල කුසලතුන් සම්භාරයෙන් ලෝකපාලක සාසන පාලක මේ ස්ථානයේත් සම්නි ස්ථානයේත් අපා පැති කරන්නා ස්ථානයේත් අදිවි සියලුම දිව්‍ය රාජ සම්යාමයේ තියෙනමෝ සම්මිස්සා එයින් සතුටටපත් වෙනා දිව්‍ය රාජ සම්යාමයේ ආශිර්වාදයෙන් මේ සම්පූර්ණ නිවි කවුරුන්ගේ ජීවිත මේ උතුම් ධර්මයේ පිළිපෙන්නන්නා වූ ඒ සත්‍යයන් වලට පත් කරගෙන සැනසෙල්ල ලබා ගැනීම සඳහා ඒ වාගේ මේ කරන්නා වූ සියලු කටයුතු සාර්ථකම්තුරු කාටත් යහපතක් කරන ආකාරයට ගැනීමටත් මේ දිවිරාජ සමුයාගේ ආශිර්වාදය වේවා මේ දිවිරාජ සමුයාට මේ ධර්මයෙන් මුලම් පිළිසේ වේවා සිතැත් කරගෙන එක්තාවතා සම්මේතරාමතා සමතුමු නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්න අභිවාදන සීලිස්ස නිච්ඡම්මද්ධා පචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිද්දතු Thank you.